පුනප්පුනං යාචනකා යාචකන්ති පුනප්පුනං දානපති දදන්ති පුනප්පුනං දානපති දදිත්වා පුනප්පුනං සග්ග මුපෙන්ති තානං සාදු සාදු සාදු සද්ධාවන්ත පින්වත්නි පින්වතියනි දරුවනි මේ බණ කියන වෙලාව සෑමදාම උදෑසන අපේ පින්වතුන් ගුවන් විදුලිය ළඟට ඒකරාශි වෙලා ධර්ම ශ්‍රවණය කරන බව අපි දන්නවා. ලංකාවේ විතරක්ද නෙමෙයි ලෝකේ පුරාවටත් මේ ධර්ම දේශනාව විසුරුවා දෙන නිසා ලෝකේ පුරා ඉන්න බෞද්ධයෝ මේ ධර්ම දේශනාවලට සවන් දෙනවා. ඉතින් අද අපිට ආරාධනාවක් කළා සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ සඳහන් වන සූත්‍රයකින් බණ ටිකක් කියන්න. ඒ ආරාධනාවට අනුවයි මේ ගාථාව අපි මාතෘකා කළේ. පින්වතුනි මේ ගාථාව තියෙන්නේ සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තයේ උදය කියලා සූත්‍රයක් තියෙනවා. උදය බමුණා නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රය. උදය බමුණට මේ ධර්මයේ දේශනා කළ නිසා මේ සූත්‍රයට නම යෙදුනා උදය සූත්‍රය කියලා. පින්වතුනි සවැත් නුවර ඔය දඹදිව සවැත් නුවර කොසල් රටේ අගනුවරනේ සවැත් නුවර සාවත්ති කියන්නේ. කොසල් රට කියන්නේ ඒ කාලේ දඹදිව තිබිච්ච ප්‍රධානම නගරයක්. ඒ කාලේ ඉන්දියාව දඹදිව බෙදලා තිබුණා කොටස් 16කට. ඒකට කියනවා සොළොස්මා ජනපද කියලා. මේ කොසල් රටට රටවල් පහක් ඒ කියන්නේ ප්‍රධාන රාජ්‍ය පහක් ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේ කොසල් රටේ අගනුවර තමයි සාවත්ති සවැත් නුවර. බුදුරජාණන් වහන්සේ අවුරුදු 20කට 22ක් පමණ වැඩ සිටියේ සවැත් නුවර. ඒකට ප්‍රධාන කාරණාවක් තිබුණා. මේ සවැත් නුවර ඊටාම සද්ධා සම්පන්න දායකයෝ ඒ කාලේ ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේට තිබිච්ච විශාල පන්සල් දෙකක් ආරාම දෙකක් තිබුණේ සවැත් නුවර. එකක් තමයි ජේතවනාරාමය. ජේතවනාරාමයට කියන නමක් තමයි දෙව්රම් විහාරය. අනාථපිණ්ඩික සිටුතුමා පූජා කළ දෙව්රම් වේල තිබුණේ සවැත් නුවර. අද මේ දඹදිව යන අය ගිහින් බලන්නේ වඳින්නේ පුදන්නේ ඒ ස්ථානේ. ඊළඟට තව පන්සලක් ආරාමයක් තිබුණා සවැත් නුවරම ඒකේ නම පූර්වාරාමය. පූර්වාරාමයට තමයි පින්වත්නි මිගාර මාතු ප්‍රාසාද කියලා කියන්නේ. පූර්වාරාමි පූජකලේ විශාකාව. එතකොට ජේතවනාරාමයේ පූජා කළේ අනාථපිණ්ඩික සිටුතුමා. ඊළඟට පින්වතුනි තව කුංචි පන්සලකුත් තිබිලා තියෙනවා. කොසල් රජුරෝ පූජා කරපු රාජකාරාමි කියන පන්සල තිබුණේ සවැත් නුවර. අපි බුදුරජාණන් වහන්සේ වැඩිපුරම සූත්‍ර දේශනා කරලා තියෙන ධර්ම දේශනා කරලා තියෙන සවැත් නුවර. ත්‍රිපිටකය අරගෙන බලන්න. ත්‍රිපිටකයේ සූත්‍ර පටන් ගන්නකොට කියනවා ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවන්. ඒ සවැත් නුවරදී තමයි වැඩිපුරම විනය නීති පැනෙන්නේ. වැඩිපුරම ජාතක දේශනා පැවැත්වුවේ. සාවත්තියං කියන සවැත් නුවර. සමහර දවස්වල බුදුරජාණන් වහන්සේ දෙවුරන් වේරේ කියන්නේ ජේතවනාරාමයේ උදේ කාලේ ගත කරලා පින්දපාතේ වැඩම කරලා වඩිනවා පූර්වාරාමයට. පූර්වාරාමේ රාත්‍රිය ගත කරලා නැවත උදේ පින්දපාති කරගෙන නැවත වඩිනවා ජේතවනාරාමයට. මේ ආරාම දෙක බුදුරජාණන් වහන්සේ නිතර නිතර පරිභෝග කළා. ඒ මොකද ඒ දායකයෝ ළඟ තිබිච්ච ශ්‍රද්ධාව නිසා. ඔය කොසල් රට පාලනය කරපු රජුරෝ තමයි පසේ නදී කෝසල රජු. එතුමාගේ දේවිය තමයි මල්ලිකා දේවිය. ඉතින් මේ නගරේ මා දියුණු වෙච්ච නගරයක්. මා ධනවතුන්, සිටුවරු, ප්‍රභූවරු සමහර අයට 80 කෝටිය බැගින් ධනෙ තිබුණා. ඒ කාලේ කියන්නේ මීට අවුරුදු 2600කට කලින් ඉතාමත් දියුණු නගරයක් ඔය සවැත් නුවර කොසල් රට. මෙන්න මේ කොසල් රටේ ජීවත් වුණා එක්තරා ධනවත් සිටුවරයෙක්. බ්‍රාහ්මණ වංශයට අයත් උසස් කුලේ උච්ච කුලේ ඒ කියන්නේ උසස්ම කුලේ උප්පත්තිය ලබාපු විශාල ධන සම්භාරයක් තිබිච්ච සිටුවරේ. ඒ සිටුතුමාගේ නම තමයි උදය. උදය සිටුතුමා. බ්‍රාහ්මණෙක්. උසස් කුලේ. උතුරලා යන්න ධන සම්පත්තිය තිබුණා. නමුත් මෙතුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳ දන්නේත් නැහැ. ධර්මයේ පිළිබඳ දන්නේත් නැහැ. සංඝයා සංඝ රත්නයේ පිළිබඳ දන්නේත් නැහැ. ජීවත් වුණේ සවැත් නුවර. විශාල ආරාම දෙකකුත් තියෙනවා. නමුත් තුනුරුවන් පිළිබඳ වැඩි ගෞරවයක් භක්තියක් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගුණ දන්නේ නැහැ. ධර්මයේ ගුණ දන්නේ නැහැ. සංඝ රත්නයේ ගුණ දන්නේ නැහැ. නමුත් විශාල ධනයක් තිබෙනවා. මේ සිටුතුමා කාලා බීලා ජීවත් වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ උදෑසන ලෝක ධාතු බලන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ කරුණා දැලට උදේ බ්‍රාහ්මණතුමා උදේ සිටුතුමාව පෙනුණා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ කොහේ කොතන වැඩ සිටියත් සෑමදාම උදෑසන දොළොස් කෝටි ලක්ෂ වාරයක් කරුණාවෙන් ලෝකෙ දිහා බලන. සන්ධ්‍යා කාලේ 12 කෝටි ලක්ෂ වාරයක් ලෝකෙ දිහා බලන. ඒ විදිහට බලලා තමයි උන්වහන්සේ දකින්න කෙනාව සොයාගෙන යන්නේ. ඒ කරුණාවෙන් බලන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ මහ කරුණා සමාපත්තියට පේනවා. අද මාව දකින්න පින තියෙන්නේ කවරෙකුටද? අද මට දන් ටිකක් පූජා කරන්න පින තියෙන්නේ කවරෙකුටද? අද මාව දැකලා ධර්ම ශ්‍රවණේ කරන්න පින තියෙන්නේ කවරෙකුටද? අද කවරෙකුටද බුද්ධං සරණං ගච්ඡාමි කියලා මාව සරණ යන්න පින තියෙන්නේ? අද මාව දැකීමෙන් මගෙන් බණපදයක් ඇසීමෙන් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන සතර මඟ සතර ඵලයටපත් වෙලා නිවන් දකින්න පින තියෙන්නේ කවරෙකුටද? මෙහෙම බලනවා. බලලයි උන්වහන්සේ වැඩම කරන්නේ. සමහර දිනවල භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන අර දැක කෙනාව සොයාගෙන වඩිනවා. සමහර දවස්වලට තනියෙන් වඩිනවා. තවත් සමහර දවස්වලට ඉරිදි බලෙන් වඩිනවා. දැන් බලන්න මේ ජනවාරි මාසයේ දුරුතු පෝය බුදුරජාණන් වහන්සේ මයංගණයට වැඩම කරපු පෝය. මයංගණයට වැඩම කරලා දැන් මේ පෝය වෙනකොට අපිට අවුරුදු 2600ක් සපුරනවා. කවුරුත් එන්න කිව්වා නෙමෙයි. කරුණා සමාපත්තියෙන් බලන වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ පුංචි රට ශ්‍රී ලංකා දීපයේ බිම්තැන්න කියන මයංගනේ යක්ෂයන්ගෙන් ප්‍රශ්නයක්. යක්ෂ ගෝත්‍රකයන්ගෙන් රටේ මේ ජනතාවට ප්‍රශ්නයක්. මේ රටේ නිර්මල සම්බුද්ධ ශාසනය පවතින බව බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ කරුණාවෙන් දැකලා ඉරිදි බලෙන් බිම්තන්න මයංගණයට වැඩම කළා. මෙන්න මේ විදිහට තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ලෝකයට සේවය කළේ. දැන් මට්ට කුණ්ඩලිව දැක්කා. උදේ පාන්දර. මට්ට කුණ්ඩලිගේ ගේ ගෙවල් පැත්තටයි පින්ඳ පාතේ වැඩි. මට්ට කුණ්ඩලි දැන් බැරිම තැන තාප්පේ පැත්ත බලාගෙන ඉන්නේ දැන් අන්තිමයි. ලෙඩ වෙලා තාත්තා සැලකුවේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? උන්වහන්සේගේ ශරීරයේ තිබිච්ච බුද්ධ බුදුරැස් මාලාව අර බිත්තියට වදින්න සැලසුවා. බිත්තිය අර පාට ටික දැකලා රැස් ටිකේ අර මේ බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් වල පාට දැකපු මට කුණ්ඩලි බොහොම අමාරුවෙන් අනිත් පැත්තට පෙරළුණා. මොකද්ද කියලා බලන්න. බලනකොටයි බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක්ක අධික නළලේ පියාගෙන වැන්දා මිය ගියා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. අසරණ සරණ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒකයි. අසරණයන්ට සරණ වෙනවා. අනාථ නාථ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි අනාථ වෙච්ච අයට උන්වහන්සේ සරණ වෙනවා. දැන් එදා බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දැක්කේ මේ උදය කියන මා ධනවත් සිටුතුමා. දැන් මේ සිටුතුමාගේ නිවසට බුදුරජාණන් වහන්සේ පින්ඳ පාතේ වැඩියා. පාත්‍රෙත් අරගෙන උදකලාව තනියෙන් මේ සිටු මන්දිරේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේ පින්ඳ පාති ඉල්ලන්න බෑ ওই බලාගෙන වැඩ මේ ලස්සන තරුණ පෙනුමක් තියෙන තථාගත බුදුරජාණන් වහන්සේගේ රූපේ දැක්ක ගමන් දෙය සිටුතුමාට පුදුම විදිහේ සතුටක් ඇති වුණා. ඒ නිසා මොකද කළේ මේ තරම් ලස්සන කෙනෙක් අපේ ගෙදරට වැඩියා මොනවාරි නොදුන්නොත් ඒක ගැලපෙන්නේ නැහැ. එතකම් මේ බුදුආන්දන් ගුණ දන්නේ නැහැ මේ සිටුතුමා. මොනවාරි පූජ කරන්න ඕනේ නැත්නම් ඒක ගැළපෙන්නේ නැහැ. මදි කමක්. ඒ නිසා මොකද කළේ? Tamanට පිළියෙල කරලා තිබිච්ච සුවඳපත් ප්‍රණීත දානෙ. මේ සිටුතුමාට පිළියෙල කරපු දානෙ. අරගෙන ඇවිල්ලා පාත්‍රයේ පිරෙන්නම බෙදුවා. වැන්දෙත් නැහැ කතා කළෙත් නැහැ බෙදුවා බුදුරජාණන් වහන්සේත් කිසිම දෙයක් කතා කළේ නැහැ දානේ අරගෙන වැඩියා. කිසි කතාවක් කළේ නැහැ දෙන්නම්. දැන් ඊළඟ දවසේ බුදුරජාණන් වහන්සේ සිටුතුමාගේ නිවසටම වැඩියා. සිටුතුමා දෙවැනි දවසේ පාත්‍රයේ පිරෙන්නම දානි බෙදුවා කිසි කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ පින් දුන්නේ නැහැ, ඝාතකින් වෙත් නැහැ. අර සිටුතුමා කතා කළේ නැහැ. දානි බෙදුවා බුදුරජාණන් වහන්සේ දානි අරගෙන වැඩියා. තුන්වෙනි දවසෙත් බුදුරජාණන් වහන්සේ වැඩියම මේ සිටුතුමා කල්පනා කළා මේ ශ්‍රමණයන් වහන්සේ නම් බොහොම පෙරේත කෙනෙක්. පළවෙනි දවසේ මම රසට දානි දුන්නා. දෙවෙනි දවසේ රසම දානි ටික පාත්‍රයට බෙදුවා. දැන් මේ රස තෘෂ්ණාව ඇති වෙලා මේ කෑමවලට පෙරේතකම කෑදරකම නිසායි නැවතත් ආවේ කියලා නැවත ගෙනියලා දානි බෙදුවා. බෙදලා නිකන් නිකන් හිටියේ නෑ මේ උදේ සිටුතුමා කතා කළා. දැන් පළවෙනි දවසේ දානේ බෙදුවා කිසිම දෙයක් කතා කළේ නෑ. දෙවෙනි දවසේ දානේ බෙදුවා කිසිම දෙයක් කතා කළේ නෑ. තුන්වෙනි දවසේ දානේ බෙදලා උදේ සිටුතුමා කියනවා ඔබ වහන්සේ නම් මා පෙරේතයි නේද? ඔබ වහන්සේ රස තෘෂ්ණාව නේද ඔබ වහන්සේට තියෙන්නේ? පළවෙනි දවසේ මම රසට දානේ දුන්නා. ඒ රස නිසා රස රසේ අඳුනගෙන දෙවනි දවසෙත් ඔබ වහන්සේ වැඩියා. දෙවනි දවසෙත් මම රසට දානි දුන්නා. ඒකත් අරගෙන ගියා. දැන් තුන්වෙනි දවසෙත් ආවේ ඔබ වහන්සේ දිව පිනවන්න. රස සොයන කෙනෙක් නේද? ඔබ වහන්සේ රසට බොහොම කැමති නේද? රසට වළඳන්න කැමති නේද? ඒ නේද ඒ නිසා නේද මේ තුන් සැරයක්ම මගේ නිවසට ආවේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් මාත්‍රිකාව මේ බමුණගේ කටින් වචනයක් අල්ලගන්නයි බුදුහාඳුරු තුන් විටක් වැඩියේ. මේ බමුණගේ කටින් මොනවාරි කතා කරව ගන්න. නිකම්ම බන කියන්න බෑ. ඒ නිසා දැන් ඔන්න මාත්‍රකාව. බලන්න මේ බමුණ කෙලින්ම බුදුහාඳුරගේ මූණ බල්ලම කිව්ව ඔබ වහන්සේ මා පෙරේත ආඳුරු කෙනෙක්. රස සොයාගෙන යන කෙනෙක්. පළවෙනි දවසේ මම දුන්න රසට දෙවෙනි දවසේ රසට දුන්නා තුන්වෙනි දවසෙත් ඔබ වහන්සේ ආව නේද කියලා ටිකක් සැලට කතා කරන්නත් ඇති. ඒ වෙලාවේ මෙන්න බුදුරජාණන් වහන්සේ මේ උදය සිටුතුමාට මෙන්න මේ සූත්‍ර දේශනාව දේශනා කළා. මේ සූත්‍රයේ තියෙනවා ගාථා සතරක්. බොහොම ලස්සනයි. එකම වචනේ මුලට දාලා මේ ගාථා ටික කියන්නේ. පළවෙනි ගාථාව බලන්න බුදුරජාණන් වහන්සේ ලස්සනට කියනවා පුනප්පුනං චේව වපන්ති බීජං පුනප්පුනං වස්සති දේවරාජා පුනප්පුනං කෙත්තං කසන්ති කස්සකා පුනප්පුනං ධඤ්ඤ මුපේති රට්ටං ගාථාවේ තේරුම ගොවියෝ නැවත නැවත වපුරනවා ගොවියෝ එදා පටන්ම මොකද කරන්නේ කුඹුරේ වපුරනවා වී විතරක්ද නෙමෙයි මඩ ගොවිතැන් ගොඩ ගොවිතැන් මේව ඔක්කොම වපුරනවා බීජ වගා කරනවා ගොවියෝ නැවත නැවත වගා කරන්නේ කොහොමද නැවත නැවත වැස්ස වැටෙන නිසා වැස්ස නැවත නැවත ලැබෙන නිසා ගොවියෝ නිතර නිතර වපුරනවා වගා කරනවා වැස්ස නැත්තම් වගා කරන්නේ නැහැ වැස්ස නිතර නිතර වැටෙනවා ඒ නිසා ගොවියෝ මොකද කරන්නේ ගොවි මාත්තුරු නැවත නැවත වපුරනවා එතකොට වැස්සත් වැටෙනවා, ගොවියොත් වපුරනවා, ඒකෙන් ලැබෙන ඵලය මොකද? නැවත නැවත වැස්සත් වැටෙනවා, වපුරනවා, ඒ නිසා නැවත නැවත කෙත කුඹුර සකස් කරනවා. කුඹුර පාළුවට දාන්නේ නැහැ. වැස්ස තියෙනවා, ගොවියොත් ලෑස්ති, ඒ නිසා නිතර නිතර වපුරනවා. කුඹුර සකස් කර කර වපුරන නිසා මොකද වෙන්නේ නැවත නැවත රටට ධාන්‍ය සම්පත් ලැබෙනවා දැන් ගොවි මාත්‍රු වපුරන්නේ නැත්නම් බීජික ලැබෙන්නේ නැහනේ. නැවත නැවත එදා ඉඳලා අද වෙනකම් ඕක කරනවා. කුඹුර සකස් කර කර වපුරනවා, වැස්සත් වැටෙනවා, වැස්ස වැටෙනවා, ගොවියෝ ගොවි ගොවි මාත්‍රු වපුරනවා, කෙත සකස් කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? රටට නිතරම ධන ධාන්‍ය ලැබෙනවා. ධාන්‍ය සම්පත් ලැබෙනවා. මෙන්න පළවෙනි ගාථා උදේ උදේ සිටුමාට බුදුහාඳුරු දේශනා කළේ. දෙවෙනි ගාතාව බුදුරජාණන් වහන්සේ වදාළ බොහොම ලස්සනට පුනප්පුනං යාචනකා යාචයන්ති පුනප්පුනං දානපති දදන්ති පුනප්පුනං දානපති දදිත්වා පුනප්පුනං සග්ගමුපෙත්තිතානං ඒ කියන්නේ ඉල්ලන මිනිස්සු නැවත නැවත ඉල්ලනවා එක සැරයක් ඉල්ලලා නතර වෙන්නේ නැහැ ලෝකෙදී ආ බලන්න ඉල්ලන මිනිස්සු ඉල්ලනවා. දෙන මිනිස්සු මොකද කරන්නේ? ඉල්ලන ඉල්ලන සෑම වෙලාවකම දෙනවා. ඉල්ලන වෙලාවෙ දෙනවා. ඉල්ලන අයගේ සිතත තමයි නිතරම ඉල්ලන එක. එක එක જાති ඒවා ඉල්ලන. කොච්චර දුන්නත් මදි ඔය ඉල්ලන කෙනාට කොච්චර දුන්නත් මදි. නිතර නිතර ඉල්ලනවා. ඉල්ලන ඉල්ලන සෑම වෙලාවකම නෑ බෑ නොකිය දානපතියා මොකද කරන්නේ දෙනවා. දන් දෙනවා. දානපති දන් දෙනවා. එතකොට නැවත නැවත දන් දෙන නිසා දානපතිට මොකද වෙන්නේ? එයා මරණයෙන් පස්සේ ආයු වර්ණ සැප බල ප්‍රඥා තිබෙන සැප ඇති ලෝකික උප්පත්තිය ලබනවා. ඔය දෙවෙනි ගාථාවෙන් බුදුහාමුදුරු දේශනා කළා. ඉල්ලන කෙනා නැවත නැවත ඉල්ලනවා. දෙන කෙනා ඉල්ලන ඉල්ලන සෑම වෙලාවෙම නැවත නැවත දෙනවා. නැවත නැවත දෙන නිසා සග්ගමුපෙන්තිතානං සැප ඇති තැනක මරණින් මත්තේ උප්පත්තිය ලබන තුන්වෙනි ගාතාව පුනප්පුනං කීරනිකා දුහන්ති පුනප්පුනං වජ්ජෝ උපේති මාතරං පුනප්පුනං කීලමති පන්දති ච පුනප්පුනං ගබ්බ මුපේති මන්දෝ තුන්වෙනි ගාතාව ඒකෙන් කියන්නේ ලස්සන උපමාවක් කිරි දෝවන්නෝ නැවත නැවත කිරි දෝනවා. කිරි දෝන කෙනා නැවත නැවත කිරි දෝනවා. වසුපැටියා නැවත නැවත මව ළඟටම තමන්ගේ අර එළදෙන ළඟටම වසුපැටියා නැවත නැවත දුවනවා. ඒ වගේම සත්වයා නැවත නැවත කලන්තද වෙනවා කම්පාද වෙනවා. සත්වයෝ ලෝකේ ඉන්න අපි කවුරුත් නිතර නිතර කෙලෙස් කලන්තයෙන් කලන්ත වෙනවා. ඒ වගේම අෂ්ටලෝක ධර්ම වලට කම්පා වෙනවා. බාලයා මොකද කරන්නේ නැවත නැවත ගැබට කියන්නේ මව් කුසට එනවා. බාල මිනිස්සයා බාලයා කියන්නේ මේ පුංචි ළමයි නෙමෙයි මෝඩ මිනිස්සයා. පින පිළිබඳ දන්නේ නැති, කුසලයේ පිළිබඳ දන්නේ නැති, සංසාරයේ පිළිබඳ දන්නේ නැති කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සයා මෝඩ මිනිස්සයා ධර්මයේ දන්නේ නැති කෙනා. මොකද කරන්නේ නැවත නැවත මව් කුසකට ඇවිදින් අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. බලන්න මේ ගාතාව කොච්චර ලස්සනද? කිරිදෝන මිනිස්සු මොකද කරන්නේ? සෑමදාම කිරිදෝනවා. සෑමදාම කිරි ටික දෝනවා. වසුපැටියා මොකද කරන්නේ? කිරිදෝන ඉවර වුණාට පස්සේ වසුපැටියා කිරි බොන්න සෑම වෙලාවෙම තම මව් ළඟට අම්මා ළඟට දුවනවා. ලෝකේ ජීවත් වෙන මිනිස්සුත් සෑමදාම සෑම වෙලෙම කලන්ත දානවා. මෙතන කියන්නේ කෙලෙස් නිසා. ඒ වගේම අෂ්ටලෝක ධර්ම වලට කම්පා වෙනවා. ලෝක මිනිස්සු. බාලයා මෝඩයා ධර්මයේ දන්නේ නැති කෙනා නැවත නැවත මෙරි මෙරි මවගේ කුසට යනවා. මව් කුසට එනවා. පුනර්භවය නැති කරන්න උනන්දු වෙන්නේ නැහැ. අන්තිම ගාථාවෙන් බුදුහාඳුරු මේ උදය සිටුතුමාට වදාලා පුනප්පුනං ජායති මීයති ච පුනප්පුනං සීවති කං හරಂತಿ මග්ගංච ලද්දා අපුනබ්භාවාය පුනප්පුනං ජායති බූරි පඤ්ඤෝති ඒකේ තේරුම නැවත නැවත ලෝකේ ඉපදෙනවා මිය යනවා නැවත නැවත ඉපදෙනවා මිය යනවා නැවත නැවත මිය ගියාට පස්සේ මොකද කරන්නේ සොහොනට නැත්තම් කනත්තෙට ගෙනියනවා නැවත නැවත ඉපදෙනවා ඉපදිච්ච කෙනා මැරෙනවා මැරෙන කෙනාවත් නැවත නැවත සුසානෙට ගෙනියනවා නුවණැත්තා ධර්මයේ දන්න පඬිතයා මොකද කරන්නේ නැවත නැවත ඒ කෙනා ඉපදීමට එන්නේ නැතුව නිවනට යනවා නැවත නැවත ඉපදීම නැති කරගෙන නත්තිදානි පුනබ්බවෝ පුනර්භවේ නැති කරගෙන නිවන් අවබෝධ කරගන්න දැන් බලන්න මේ ගාථා වලින් බුදුරජාණන් වහන්සේ මොනතරම් සරලව මේ බමුණුත් මේ උදය සිටුතුමාට මේ දේශනාව දේශනා කළා. දේශනාව අවසන් වෙනකොට පුදුම සතුටක් මේ උදය සිටුතුමා අධික නළලි තියාගෙන කියනවා ස්වාමීනි අද සිට මම බුදුන් සරණ යනවා අද සිට මම ධර්මයේ සරණ යනවා අද සිට මම සංඝ සරණ යනවා උපාසකෙක් ඇටියට මාව බාර ගන්න ඔබ වහන්සේගේ දේශනාව බොහොම ලස්සනයි. මොන වගේද කියනවා නම් යටිකුරුව තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ, වැසී තියෙන දෙයක් විවෘත කළා වගේ, පාර වැරදිච්ච කෙනෙකුට නිසිපාර පෙන්වුවා වගේ, අන්ධකාරයේ ඉන්න කෙනෙකුට ආලෝකයක් පෙන්වුවා වගේ, ඇස් තියෙන කෙනෙකුට රූප පෙන්වුවා වගේ. ඒ නිසා ස්වාමීනි මගේ දානි පිළිගන්න ඔබ වහන්සේගේ උපාසකයෙක් ඇටියට දායකයෙක් ඇටියට මාව බාර ගන්න කියලා බුදුන් සරණ ගියා. බලන්න මේ විශාල ධන සම්භාරයක් තිබිච්ච මේ මිත්‍යා දෘෂ්ටියට සමාන දෘෂ්ටියක් තිබිච්ච මේ උදය නැමැති මා ධන කුවේරා ධන ධනවත් සිටුතුමා ළඟට බුදුරජාණන් වහන්සේ තුන් විටක් වැඩියේ. එතුමාට මේ නිර්මල ධර්මයේ කියා දෙන්න. දානට ආසාවෙන් නෙමෙයි නමුත් දානි බෙදාපු සිටුතුමා මොකද්ද කිව්වේ බුදුරජාණන් වහන්සේගේ මූණ බලවම කිව්වා. ඔබ වහන්සේ නම පෙරේතයි නේද? රසට කෑම දුන්නාම හැමදාම එනවා නේද කියලා මේ සිටුතුමා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒක නිමිති කරගෙනමයි මේ සිටුතුමාට ධර්ම දේශනාව පැවැත්වුවේ. පුනප්පුනං යාචනකා යාචකන්ති ඉල්ලන කෙනාගේ සිරිත නිතර නිතර ඉල්ලන එක. ඉල්ලන ඉල්ලන සෑම වෙලාවකම දෙන පරිත්‍යාගශීලී කෙනා දානපතියා නෑ බෑ නොකිය මොකද කරන්නේ නිතර නිතර දෙනවා නිතර නිතර දෙන නිසා තමයි ස්වර්ගිත යන්නේ ස්වර්ගය කියලා කියන්නේ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ආර්ය වූ අංග සම්පූර්ණ මනුෂ්‍යාත්මයක් ලබලා තව තව ධර්මචාරීව සසර කෙලවර කරගන්න අවස්ථාව සලසා ගන්න එක. අර අන්තිම ගාතාව බලන්න නැවත නැවත ලෝකේ අපි කවුරුත් ඉපදෙනවා. ඉපදිච්ච අපිට මොකද වෙන්නේ? මිය යනවා. මිය ගිය අපිව නැවත නැවත මොකද කරන්නේ? සුසානෙට ගෙනියනවා. වල දානව නැත්තම් ආදානෙ කරනවා. එතකොට බුද්ධිමත් කෙනා ධර්මයේ දන්න කෙනා මොකද කරන්නේ? නැවත නැවත මේ ලෝකයේ උපදින එක නතර කරනවා. උපදින එක නතර කරනවා කියන්නේ නිවන් දකිනවා. උපත තියෙන තැන තමයි මේ කරදර සියල්ලක්ම තියෙන්නේ. ජරමර තියෙන්නේ උප්පත්තිය නිසා. ඒ නිසානේ උප්පත්තිය නතර කරන්න කිව්වේ. උප්පත්තිය නතර කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. අද වෙනදට වඩා ධර්මයේ ලැබිලා තියෙනවා. ඒ නිසා අවශ්‍ය කරන දේ නෙමේ අනවශ්‍ය දේ පිළිබඳ තර්ක විතර්ක කරන්න සමහර අය සූදානම්. ගැඹුරු සූත්‍ර අල්ලගෙන ඒකේ තියෙන පාට අල්ලගෙන මුලින් බුදුරජාණන් වහන්සේ වදල උපත නැති කරන මාර්ගය සොයන්න. පුනර්භවයේ නැති කරන මාර්ගය සොයන්න කිව්වා. පුනර්භවයේ නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න ඕනේ. තණ්හක්කයෝ නිබ්බාන. නිවන අඳුන්වා දුන්නු බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හක්කයෝ. ඒ කියන්නේ තෘෂ්ණාව නැති තැන තමයි නිවන. දැන් මේ ලෝකේ අපි මොන තරම් ඉපදුනාද? මිනිස්සුયો වෙලාම උපන්න නෙමෙයි. යක්ෂයෝ වෙන්න වෙලා උපදින්න ඇති, පෙරේතයෝ වෙලා උපදින්න ඇති, දෙවියෝ වෙලා උපදින්න ඇති, බල්ලෝ බලල්ලු වෙලා උපදින්න ඇති. ඒ ඉපදිච්ච සෑම ආත්මභාවයකම මොකද උනේ අපි මිය ගියා. අපි මලා. අපි මැරුණා සෑම ආත්මයකදීම මිය ගියාට පස්සේ අපිට මොකද කළේ? සෑම භවයකම නැවත නැවත අපිව ගෙන ගින් සුසාන භූමියේ එක්ක වල දැම්මා නැත්නම් පුච්චල දැම්මා මේ පිළිබඳ සිතන කෙනාට මේ ලෝකේ කලකිරෙනවා මේ ලෝකේ ඇති සාරේ මොකද්ද ඉපදෙනවා මැරෙනවා ඉපදිලා මැරෙනකන් මේ ලෝකේ විඳින දුක මොන තරම් දුකක් අපි විඳිනවද මේ පංචස්කන්ධය කියන මේ බඹයක් තරම් මේ ශරීර කූඩුව තුල මොන තරම් කරදරද බලන්න මොන තරම් ප්‍රශ්නද බලන්න එක ප්‍රශ්නයක් ඉවර වෙන්නේ තව ප්‍රශ්නයක් මතු කරගෙන ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ අන්තෝ ජටා බහි ජටා කිව්ව එක ඇතුලේ ප්‍රශ්න එළියේ ප්‍රශ්න මේ ප්‍රශ්න වලට විසඳුම මරණේ නැති කරන එක මේ උප්පත්තිය නැති කරන එක උපතක් නැත්තම් මේ ප්‍රශ්න මොකක්වත් පුංචි කාලේ ප්‍රශ්න, තරුණ කාලේ ප්‍රශ්න, වයසට ගිහිලා ප්‍රශ්න මේ ප්‍රශ්න ඉවරයක් නැහැ. ආයතනයේ ප්‍රශ්න, gedara ප්‍රශ්න, පාසලේ ප්‍රශ්න සෑම තැනම තියෙන මොකද්ද මොකක් හරි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නවලට මූල කාරණාව මොකද්ද? තණ්හාව. මගේ කියලා අල්ලගන්න එක. තෘෂ්ණාව. මේ තෘෂ්ණාවට බණ පොතේ තියෙනවා නම් 108ක් විතර. මගේකම ඕනකම පෙරේතකම ලෙන්ගතුකම ආලය ආදරේ මේ විදිහේ නම් 108ක් තියෙනවා තෘෂ්ණාවට මා සියුම් විදියට මේ තෘෂ්ණාව අපේ සිතට එනවා අපි දන්නේ නැහැ ඒවටයි වංචනික ධර්ම කියන්නේ අපේ සිත වංචාවටපත් වෙනවා නිතරම මදි ගින්නට මොනතරම් දර දැම්මත් ගින්න නතර වෙන්නේ නැහැ බුර බුරා ගිනි ගන්න දාන්න දාන්න ගිනි ගන්න අන්න ඒ වගේ තමයි මිනිස්යාගේ සිත මොන තරම් ලැබුණත් ඇති කියන්නේ නැහැ. මදි මදි මදි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඉල්ලන කෙනාට දෙන්න ඕන. පටමන් දාන පාරම. දීමේ විපාක බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකෙට දේශනා කරපු ශාස්ත්‍රවරයෙක් තව ඇත්තේ නැහැ. දීමේ තියෙන විපාකය මොනතරම් සැපද දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු කීයක් ගියාද? තාමත් මේ බුද්ධ කියන නමට මොන තරම් දෙනවද? මේ රටේ බලන්න මොන තරම්. ඇයි මේ සංසාරේ දුන්නා දුන්නොත් ලැබෙනවා. යාදිසං වපතේ බීජං. කොස් ඇටයක් පැල කළා නම් කොස් ලැබෙනවා. කොස් ඇටයක් පැල කළා කොස් ගහක් ළඟට ගිහිලා ලබන් ගන්න ඕනත් නැහැ බෙර ගන්නත් ඕන නැහැ කොස් වරෙන් කොස් වරෙන් කියලා බෙර ගගා ඉන්න ඕන නැහැ කොස් කොස් ඇටයක් පැලකලා නම් කොස් ලැබෙනවා ඒක තමයි බීජ නියාම දුන්නොත් ලැබෙනවා ඒක වෙනස් කරන්න බෑ යමෙකුට ලැබෙන්න තියෙනවා නම් ඒක කිසිම කෙනෙකුට වළක්වන්නත් බෑ ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ දානි බලි එතකොට ඉල්ලන කෙනාට දෙනවා දෙන නිසා මොකද වෙන්නේ සැප ඇති තැනක උප්පත්තිය ලබනවා. ඊළඟට බලන්න මිනිසු සෑමදාම කිරි දෝන. එළදෙනත් සෑමදාම කිරි දෙනවා. එතකොට කිරි දෝනවා මිනිසු වසුපැටියක් සෑමදාම මව ළඟටම දුවනවා කිරි බොන්න. ඒ වගේ ලෝකේ ඉන්න මිනිස්සු සත්වයා මේ මිනිස්සු නිතරම කලන්ත වෙනවා. කලන්ත කියලා කියන්නේ මේ ඔළුව කැරකිල්ල නෙමෙයි කෙලෙස් නිසා. ඊළඟට නිතරම කම්පා වෙනවා. ලාභ නිසා, අලාභ නිසා, නිന്ദා නිසා, ප්‍රශංසා නිසා, යස නිසා, අයස නිසා, සැප නිසා, දුක නිසා කම්පිත වෙනවා. දැන් අෂ්ටලෝක ධර්ම වලින් කම්පා නොවීම මංගල කාරණාවක්. ඒතම් මංගල මුත්තමං. එතකොට බාලයා මෝඩයා ධර්මයේ දන්නේ නැති කෙනා ධර්මානු අනුකූලව ජීවත් නොවන කෙනා මොකද කරන්නේ? මෙරි මෙරි මෙරි මෙරි නැවත නැවත නැවත නැවත මව් කුසේම උප්පත්තිය ලබනවා. ඒ කියන්නේ මනුෂ්‍ය මවගේ කුසේ විතරක්ම නෙමෙයි. තිරිසංගත මව්වරුන් තිරිසංගත මවගේ කුසේ මේ විදිහට මව් කුසවල් වල උප්පත්තිය ලබලා දුක් විඳිනවා. එතකොට මේ ලෝකේ බලන්න නැවත නැවත ඉපදෙනවා නැවත නැවත මැරෙනවා. නැවත නැවත ඉපදෙනවා නැවත නැවත මැරෙනවා. ඒකනේ කියන්නේ මේක සංසාර සාගරේ සංසාර චක්‍රේ කියලා. සංසාර චක්‍රේ. කැරකි කැරකි යන. ඉපදෙනවා මැරෙනවා මැරෙනවා ඉපදෙනවා. මේක තමයි සසර කියන්නේ. එතකොට ඉපදෙනවා මැරෙනවා මලාට පස්සේ මොකද කරන්නේ? සුසානෙට ගෙනියනවා. නැවත නැවත අපිව මොකද කළේ? සුසාන භූමියට ගෙනියන. එතකොට බුද්ධිය තියෙන කෙනා ධර්මයේ දන්න කෙනා ධර්මානුචාරීව ජීවත් වෙන කෙනා මේ නැවත නැවත උපදින එකයි නැති කරන්නේ. නැවත නැවත උපදින එක නැති කරලා ඒ කෙනා යතා යම් පදීපෝ පහනක් නිවි ගියා වාගේ නිවස්ට යන. මෙන්න මේක තමයි උදේ සූත්‍රය. පින්වතුනි ලෝකේ උප්පත්තිය ලබන්නේ මිනිසෙක් වශයෙන් ඊටාම කලාතුරකින්. දුර්ලභෝ manussත්ත පටිලාභ. මිනිස්සෙක් වෙලා උපත ලබාපු කෙනා නිතරම ධර්මානුකූලව ජීවත් වෙන්න ඕනේ. ධර්මයෙන් තොර වෙච්ච ජීවිතේ කවදාව ලස්සන වෙන්නේ නැහැ. ධර්මයෙන් තොර වුණා මේ ජීවිතේ ලස්සන වෙන්නේ නැහැ. ලොවට සංගරාවි කියනවානේ අදමින් ජීවත් වෙනවා විතරට. දැහැමින් මිය යනු සොඳමයි ධනහට. අධාර්මික බවරු 100ක් ඉන්නවට වඩා ධාර්මිකව දවසක් ඉන්න එක සැපයි. ඇයි අපි මේ කරන කියන සෑම දෙයක්ම ඊළඟට අරගෙන යනවා. දැන් ඉන්දියානු සමාජයේ ලස්සන කතාවක් කියනවා මේ ලෝකේ උපත ලබන සෑම කෙනෙක්ම නූල් පොටක් නැතුව නිර්වතින් උප්පත්තිය ලබනවා. උප්පත්තිය ලබන සෑම දරුවෙක්ම අත් දෙක මොළවගෙනයි එළියට එන්නේ. අත් දෙක මොළවාගෙනයි දරුවෝ උපදින්නේ. එතකොට ඉන්දියානු සමාජයේ සාහිත්‍යය කියන ඇයි මේ අත් දෙක මොලවාගෙන එළියට එන්නේ උප්පත්තිය ලබන්නේ මේ අත් දෙකේ තමයිලු කල පිනයි පවයි අරගෙන පින් තියනවා නම් සැප විඳිනවා පව් තියනවා නම් දුක් විඳිනවා ඒ නිසා තමයි බුදුවරු අපිට අනුශාසනා කරන්නේ ධම්මචාරීව ජීවත් වෙන්න ධම්මචාරී සුඛං සේති ධාර්මිකෝ ජීවත් වෙන කෙනා සැනසille ජීවත් වෙනවා දැන් බලන්න වර්ෂා කාලේ කුඩේ නිසා අපි ඔළුව ආරක්ෂා වෙනවා වගේ. ධර්මානුකූලව ජීවත් වෙන කෙනාව ධර්මීයම ආරක්ෂා කරනවා. ඒ නිසා නිතරම පින්වත්නි ධර්මයට මුල් තැන දෙන්න. මේ ධර්මයේ සෑමදාම අපිට ලැබෙන්නේ නැහැ. දාන්සොඬ ජාතක කතාව බලන්න අර කළු මුදුනේ ඉඳලා ධර්ම මේ දහන්සොඬ රජුරෝ යකාගේ කටට පැන්නේ රජකම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන කමට. ඒ නිසායි වදාලේ දුර්ලභෝ සද්ධම්ම සවණං සෑම දාම ධර්මයේ ලැබෙන්නේ නැහැ. සබ්බේ ධම්මා අනත්තා. ධර්මයක් වෙනස් වෙනවා. කවදාහරි ධර්මයක් නැති වෙලා යන. ඒ නිසා මේ දැන් ධර්මයේ ලැබුණ අපිට ප්‍රතිરૂප දේශ වාසෝච බලන්න සෑම වෙලාවෙම ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. සෑම වෙලාවෙම ලංකාවේ අපිට ධර්මයේ තියෙනවා. නියමම ප්‍රතිරූප දේශයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. සතුට තියෙනවා, සමාදානයේ තියෙනවා, දැන් බයක් නැහැ, සැකක් නැහැ. මිනිසුන්ට ධාර්මිකව ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි ලබාගත් මනුසාත්මේ සැපවත් කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා ජෝති ජෝති පරායනා ආලෝකෙන් ආලෝකයට යන්න. ධාර්මිකව අපි ජීවත් වුණොත් මේ ආත්මෙදි නිවන් දකින්න බැරි වුණත් ඊළඟට අපි සැපෑති තැනක උප්පත්තිය ලැබලා එතනදිත් අපි තව තව අඩුපාඩු වෙච්ච පාරමිතා පුරාගෙන කුසල් කරගෙන පින්කම් කරගෙන අපිට පුළුවන්කම තියෙනවා මේ ගෝර සසරින් එතරව ලබන අජරාමර සාන්ත ප්‍රණීත අමා මහ නිවන් අවබෝධ කරගන්න. ඒකයි පින්වත්නි බුදුවරු අපෙන් බලාපොරොත්තු වුනේ. මේ උපත නැති කරන්න නම් ධර්මයේ දැනගන්න ඕන. ධර්මයේ දැනගත්තොත් විතරයි උපත නැති කිරීමේ මාර්ගය දැනගන්න ලැබෙන්නේ. එසේ නැත්නම් උපත නැති කරන්න බෑ. උපත නැති කරන්න නම් ධර්මයේ දැනගන්න ඕන. මේ ධර්මයේ දැනගත්තට මදි. අද සමහර අය ඉන්නවා ධර්මයේ හොඳටම දන්නවා. සමහරු සාකච්ඡා සම්මන්ත්‍රණ කරනවා ධර්මයේ පිළිබඳ විවිධ දේ කරනවා. නමුත් Taman තුල ඒ ධර්මයේ අඩුයි. බුදුරජාණන් වහන්සේ අපිට වදාලේ ධර්මයේ ඉගෙන ගන්න. ඉගෙනගත් ධර්මයේ සිතේ රඳව ගන්න මතක තියා ගන්න. ඒකටනේ කියන්නේ අනුස්මති කියලා. ධම්මානුස්සති. නිතර නිතර ධර්මයේ මෙනෙහි කරන්න. දැන් නිවන් දකින්න භාවනාව විතරක්ම නෙමෙයි. උපත නැති කරන්නේ සමහර අය හිතනවා භාවනාවම කරන්න ඕනේ නිවන් දකින්න. භාවනාවම නෙමෙයි. දැන් සමහර අයට පුළුවන් ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ උපත නැති කරන්න නිවන් දකින්න. දැන් බලන්න සමහර සූත්‍ර දේශනා අවසානයේදී විශාල පිරිසක් නිවන් දැකලා තියෙන්නේ භාවනා කරලා නෙමෙයි. ඒ ධර්මයේ අනුස්මරණය කරලා. ඊළඟට පුළුවන් බණ කියන වෙලාවේ නිවන් දකින්න. දැන් ලංකාවේ අවසාන රහතන් වහන්සේ කියලා කියනවනේ මලිය දේව රහතන් වහන්සේ. මලියදේව මහරහතන් වහන්සේ ඉපදුනේ කෑගල්. වට්ටාරං විහාරේ තමයි උන්වහන්සේ වැඩ සිටියේ. එක්තරා අවස්ථාවකද එක්තරා අවුරුද්දක කටින බණ අවසානයේදී කටිනානිසංස දේශනා කරන ගමම්ම ධර්මාසනෙදී තමයි මලියදේව රහතන් වහන්සේ නිවන් දැක්කේ. ඒ වගේම මිලින්තම් ප්‍රශ්නේ දිහා බලන්න. නාගසේන ආන්දරෝ නිවන් දැක්කෙත් බණ කියන වෙලාව. ඒ නිසා ධර්ම දේශනාවක් නිවන් දොරටුවක්. ඊළඟට බලන්න ධර්මයේ සත්‍යයනා කරන. ධර්මයේ සත්‍යයනා කරලත් පුළුවන් නිවන් දකින්න. ධර්මයේ සිතනවා ධම්මානුස්සති. ධම්මානුපස්සනා කියලා සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාව. අනුපස්සනාව ධර්මයේ ගැන සිතනවා. එතකොට පුළුවන්කම තියෙනවා පංච නීවරණ නැති කරන්න. දස සංයෝජන නැති කරන්න. ඒවා දැනගෙන තියෙන එක. සත්‍තිස් බෝධිපාර්ශික ධර්ම වඩලා පුරලා හොවා දැනගන්න ඕන. ඊළඟට භාවනාව. එතකොට උපත නැති තැන තමයි පින්වත්නි සැනසෙල්ල තියෙන්නේ. යම් කිසි තැනක උපත තියෙනවා නම් එතන අසාන්තයි. උපත නැත්තම් එතන සාන්තයි. ඒකනේ නිවනට කියන්නේ ඒතං සන්තං ඒතං පනිතං. අමතං කියලා කියනවනේ නිවනට අමතං. මරණයක් නැහැ. උපතක් නැහැ මරණයක් නැහැ සාන්තයි සැනසෙල්ලයි නිවන් සුවය කියන්නේ ඒකනේ ඒකනේ බුදුවරු දේශනා කළේ නිබ්බානං පරමං සුඛං ලෝකේ තියෙන පරම සැපය තමයි නිවන් සැප. ඒ නිසා ඒ නිවන් සැප අවබෝධ කරගන්න නම් මෙන්න මේ කරුණු දැනගන්න ඕන. නිතර නිතර ඉල්ලන කෙනාට දෙන්න ඕන. ඇයි අපි ගෙනාවෙත් නැහැ ගෙනියන්නේ? අතට ගත්ත සෑම දෙයක්ම බිම තියලා සිතට ගත්ත ටිකයි අපි අරගෙන යන්නේ. දීලා පුරුදු වෙච්ච කෙනෙකුට සංසාරේ උපදින උපදින ආත්මයක් ආත්මයක් පාසා සියල්ලක්ම ලැබෙනවා. දැන් බලන්න සීවලි මහරහතන් වහන්සේ දුන්නු නිසායි උන්වහන්සේ බැබළුනේ. ඒ නිසා දීම පරිත්‍යාගය දාණය අලුත් අවුරුද්දක් ලැබුවානේ මොනෝ මොනවාරි දෙන්න අපි ඉගෙන ගනිමු. තෘෂ්ණාව, පෙරේතකම, ලෝභකම තියාගෙන නැහැ කියන එක මනුෂ්‍ය ගති නෙමෙයි. ඥාතකානංච සංගවෝ සමහරු ඉන්නවා ඥාතීන්ට දෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා දෙමව්පියන්ට දෙන්නේ නැහැ. මොකටද ඒව දන්නේ? ධනෙ උපයන්නේ මොකටද කියලා තරුණේ ප්‍රශ්න කළාම බුදුරජාණන් වහන්සේ දුන්නු උත්තරේ බොහොම සරලයි. දත්වාච මුත්වාච. දාන ධනෙ මේ තරම් මාන්සි වෙලා උදේ ඉඳලා අපි මිල මුදල් උපයන්නේ Taman කාලා බීලා ඉඳත් ඕන. අනුන්ට දෙන්නත් ඕන. තමනුත් කන්නේ නැහැ අනුන්ට දෙන්නෙත් නැහැ ඒ ජීවිතේ නිකන් පෙරේත ජීවිතයක්. ඒ වගේම පින්වත්නි ලෝකේ ඉපදෙනවා ඉත් නැවත නැවත ඉපදෙනවා නැවත නැවත මැරෙනවා මැරිච්ච අපිව නැවත නැවත උස්සගෙන ගිහින් සුසානෙට දානවා. එතකොට මේකයි සසර ගමන කියලා කියන්නේ. බුද්ධිමත් කෙනා ධර්මයේ දන්න කෙනා නිතරම කල්පනා කරනවා මේ උපත නැති කරන්න. ධර්මයේ දන්නේ නැති කෙනා මෝඩයා මොකද කරන්නේ නැවත නැවත මැරිලා මැරිලා මැරිලා මව් කුසටම ඇවිල්ලා ඇවිල්ලා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. එතකොට මේ දුකින් එතර වීමයි බුදුවරු ධර්ම දේශනා කළේ. දුකින් එතර වෙන්න. මේ සසර ඊටමත් දුකයි. සසර කතර කියන්නේ කනේ කාන්තාරයක් වගේ. අගක් උනක් පේන්නේ නැහැ. සසර සාගරේ වගේ මා දුකක්. ඒ නිසා මේ සංසාර සාගරෙන් සංසාර චක්‍රයෙන් ඊතරව ලබන අජරාමර සාන්තප්පණී තමාමා නිවන් සුව පිණිස අද මේ ධර්ම දේශනාවේ ආනිසංසත් ඔබ අප සෑම දිනාට පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා සද්ධර්ම දේශනා කිරීමෙන් ජනිත කළ සකල විපුල නිමල කුසල් බෙලේ මියගිය සැමට දෙවියන්ට ඔබ අප සෑම දිනාට ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදි දුක් වලින් එතරව ලබන අජරාමර සාන්ත ප්‍රණීත අති උතුම් අමා මා නිවන් පිනිෂම සේතු වේවා වාසනා වේවා යයි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුතුය එම ධර්මානුශාසනාව පැවැත්වුවේ මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශවර පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ එම උතුම් ධර්ම දේශනා මාලාවේ පින්බර දායකත්වයේ සඳහා විමසන්න 0.112 69යි 71යි 40 දුරකථන අංකය ඔබ සමට සිත්පතා